ඊළඟට බොහොම පිං ස්වාමීන් වහන්සේ ඊට පස්සේ අහලා තිනවා සෑම විටම සිත වෙනසක් බලාපොරොත්තු වන්නේ සිතෙහි ඇති තණ්හාව නිසාද මෙහි අවසානයක් නොමැතිද වයසට ගිය පසු තණ්හාව නිසා දිය සිඳී ගිය වළක සිටින කොකෙකුගේ తත්වයේ తත්වයේ උදා වේයයි දෝයි සිතට බයක් උපදී ඔව් ඉතින් තණ්හාවට වසඟ වුණොත් එහෙම වෙනවා ඉතින්. ඒක 아무තෙන් බය වුණත් නැතත් ඉතින් ඒක තමයි වෙන්නේ. ඒ නිසා ඉතින් දැන් හයිය තියෙන කාලේ ටික ටික ඒවෙන් සිත වලක්ව ගන්න, සිත පුහුණු කරන්න වෑයම් කරන්න එතකොට දැන් ඉන්ද්‍රයන්ගේ ස්වභාවය තමයි හැමතිස්සෙම වෙනසක් බලාපොරොත්තු වෙන ගතිය. ඒ මොකද දැන් මේ ඉන්ද්‍රයන්ට අපි හිතමු අපේ ඇසට කොච්චර කැමති අපි ප්‍රියමනාප ප්‍රියකරන රූපයක් තිබුණා වුණත් ඒ එකම රූපේ එකම විදිහට පේන්න ගත්තොත් අපිට ඒක එච්චර නිකන් මේ ප්‍රිය නැති වෙන්න ගන්න. ඒකේ තියෙන ලස්සන පේන්නේ නැති වෙන්න ගන්න. දැන් ඒකට හොඳම උදාහරණය තමයි අර සිංහලෙන් අතර තියෙන ප්‍රස්තාපිරලා උදේ හවස දකින කුකුලගේ කරමලේ සුදු පාටට පෙන. කුකුලගේ කරමලේ රතු පාටයි නමුත් උදේ හවස පේනකොට ඒකේ වර්ණවත් ගතිය Tamanට දැනෙන්නේ නැතුව යන්න ගන්නවා. ඊට පස්සේ තව තියෙන්නේ කනකොට කනකොට අතිරහ වුණත් තිත්තරහ වෙනවා. එතකොට ඒ එකම කනකොට ඒක නීරස වෙන්න පටන් ගන්නවා. ඉතින් මේවා මේ සමාජගත වෙලා තියෙන නිකන් නෙමෙයි මේ ඉන්ද්‍රියන්ගේ ස්වභාවය. ඉතින් ඒ නිසා තමයි දැන් ඔය වෙළඳ ව්‍යාපාරිකයෝ මනෝවිද්‍යාත්මකව සහ ඉන්ද්‍රියන් තුල පවතින මේ දුර්වලකම හඳුනා ගන්න නිසා තමයි ඒගොල්ලෝ හැම විටම දේවල් වෙනස් කරන්න පටන් ගන්නවා. සබන් කෑල්ලක් නම් දවටනේ වෙනස් කරනවා, හැඩේ වෙනස් කරනවා, පාට වෙනස් කරනවා, සුවඳ වෙනස් කරනවා. ඊළඟට ඒකට දාන මේ වෙළඳ ප්‍රචාරණ වැඩසටහන වෙනස් කරනවා. ඔහොම එක එක જાති වෙනස් කරනවා. අන්තිමට ඒගොල්ලන්ට ඕන දේ අපට කොහොම හරි දෙනවා. අපිට ඒක ගන්න තැනට පොළඹවනවා. ඇයි අර වෙනස්කම තුලින්. එකම විදිහට ඒක තිබුණා නම් අපිට ඒක එච්චර ප්‍රියමනාප වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ විදිහට මේ ඉන්ද්‍රියන්ගේ තියෙන එක්තරා දුර්වලකමක් එකම විදිහට දෙයක් ලැබෙනකොට ඒක නීරස වෙන ගතියක්. එතකොට අපේ මනසට ඕන වෙනවා යලි උත්තේජනයක් ලබන්න නම් අලුත් කරන්න. හැබැයි එහෙම වෙනස් කරලා ආයෙ මුල් එක ලැබෙනකොට ආයෙ ලොකු උත්තේජනයක් ලැබෙනවා. උදාහරණයක් හැටියට දැන් කාලයක් අපට අප්පිරියා වෙච්ච කෑමක් අපි නොකා ඉන්නවා සම්පූර්ණයෙන් අතහැරලා දාන. ඊට පස්සේ අවුරුදු ගාණක් ගිහිල්ලා ආයේ අහම්බෙන් ඒ ආහාරය ලැබුණොත් ඒක ලොකු රසයක් දැනෙනවා. ඒක මේ ඉන්ද්‍රයන්ගේ ස්වභාවය. සිතේ ස්වභාවයත් ඒ වගේ. දැන් සිල් රකින කෙනෙකුට කාමයන්ගෙන් ඈත් වෙලා ඉන්නට මනස පුහුණු කරනවා. ඒ පුහුණු කරනකොට ඒක විදර්ශනා ප්‍රඥාවෙන් කළොත් ගැටලුවක් නැහැ. හැබැයි සමතයක් හැටියට නම් ඒ තනත්තාගේ සිතේ රාගය යටපත් කරන්න පුහුණු කරන්නේ කාලයක් ගිහිල්ලා හදිස්සි රාගසිතක් මතුවුනොත් මුළු ගත සිත සියල්ලක්ම නිකන් සලිත වෙලා යනවා ඒකේ. එතකොට ඒක සාමාන්‍ය කෙනෙකුට වඩා ප්‍රබල විදිහට අවදි වෙන්න ගන්නවා. ඒ නිසා තමයි ඔය ධානා අභිඥා දියුණු කරගෙන අහසින් යන තාපසයෝ පවා කාන්තාවකගේ හඬ අහලා රුව දැකලා ඔක්කොම සිල් බිඳිලා ධාන නැති වෙලා විවාහ වෙලා ඊට පස්සේ ගෘහ ජීවිතයක් ගත කරන්න පෙළඹිලා තියෙන්නේ දැන් මේ සාමාන්‍ය ගමේ ඉන්න මිනිසෙකුට කාන්තාවක් දැක්කයි කියලා කාන්තාවගේ හඬ ඇහුවයි කියලා එච්චර අමාරුවක් ඇති වෙන්නේ නැහැ. ඒතර මේ තවුසට විතරක් මොකද්ද මේ ඇති වෙන ප්‍රශ්නේ? ඒ ප්‍රශ්නේ තමයි අර දීර්ඝ කාලයක් ඒ ක්ලේශය යටපත් කරලා. හැබැයි අර අරුණ මනතුංග මහත්මයා මුලින් කිව්වා වගේ ඒක විදර්ශනාවෙන් සති සම්පජඤ්ඤයෙන් යුක්තව දකිනවනම් එහෙම ප්‍රශ්නයක් එන්නේ නැහැ. එතනදී අර ක්ලේශයන් ඇති වෙන්න තියෙන ඉඩකඩ ඇහිරිලා ඒක වෙනස් වෙලා යනවා. ඒක දිය වෙලා යනවා. මොකද මේ අවිද්‍යාව නිසානේ අපිට මේ ක්ලේශයන් මතුවෙන්නේ විදර්ශනාවෙන් විද්‍යාව ප්‍රඥාව අවදි කරනවා. එතකොට මෙතන ඇලෙන්න බැඳෙන්න ගැටෙන්න පදනමක් නැතු යනවා. එතකොට මේ පදනම දුර්වල වෙනවා. එතකොට ඒක පදනම සම්පූර්ණයෙන් ලෙහෙන්නේ මාර්ගඥාණයෙන් එතකන් ඒක ටික ටික දුර්වල වෙනවා. හැබැයි එහෙම නොවන අවස්ථාවල ඒ කියන්නේ අපි සමත වශයෙන් නම් දේවල් යටපත් කරන ඒ කියන්නේ කෙලස් නිකන් යට කරලා සංසිඳවලා තියලා යම් අවස්ථාවක හරියටම සිතට ගැළපෙන ආරම්මණය ඇවිල්ලා ආපු ගමන් අර අනුශ්‍රය වශයෙන් තියෙන ක්ලේශයන් පරිඋත්ථාන වශයෙන් වහාම අවදි වෙනවා. ඒතොර අවදි වීම කොච්චර ප්‍රබලද කියනවනම් ඒ ව්‍යතික්‍රමණ වශයෙන් කායිකව වාචිකව මානසිකව සක්‍රිය වෙන්න තියෙන ඉඩ කඩ වැඩි. ඒක සැනකින් සිද්ධ වෙනවා. ඒ නිසා අපි එහෙම බලහත්කාරයෙන් යට කරගෙන හිටියයි කියලා ඒක එච්චර තේරුමක් නැහැ. ඒ නිසා ටික ටික විදර්ශනා ප්‍රඥාව අවදි කරමින් මේ ක්ලේශයන්ගේ බලවත්භාවය දුර්වල කරන්නට, ඒවට තියෙන අවස්ථා අඩු කරන්නට, ඉඩ අහුරන්නට අපි ටික ටික උත්සාහ කරන්න ඕන. එහෙම කරන තරමට තමයි වයෝවෘද්ධ වෙනකොට අර වතුර හිඳිච්ච විලක ඉන්න වයසට ගිය කොකෙක් වගේ වෙන්නේ නැතිව අපිට කළ කුසල් පිළිබඳව තමන්ගේ ප්‍රතිපදා පිළිබඳව යම් සතුටක් තෘප්තියක් ඇතුව තෘප්තිමත්ව ජීවත් වෙන්න පුළුවන් අවසරයි ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නයට ඔබ වහන්සේගේ පිළිතුරත් එක්ක තවත් පොඩි දෙයක් අහන්න කැමතියි. ඔය ඕක ඕකම තමයි මම හිතන්නේ කොකෙක් හැටියනේ මොකද කොස්වාල් ලිහිණියෙකුට වගේ කියලා පොතක අහන්න තිබුණා. ධම්මපද. ඒ ඒ මොකක්ද හඳුරන්නේ මේ කොස්සාලීනිය කියන සාමාන්‍ය සතෙකුට වඩා විශේෂත්වයක් තියෙනවද? ඇයි එහෙම එකක් පාවිච්චි කරන්නේ නැති බුදුහා? නෑ ඒ මොකෙක් හරි ඉතින් මාළු කාලා ජීවත් වෙන සතෙක්. ඉතින් මාළු කාලා ජීවත් වෙන සතා අර දැන් විල හිඳිලා ගිහිල්ලා දැන් තමනුත් දුර්වල වෙලා එතකොට දුර්වල වුණාන් පස්සේ වෙන තැනකට ඈතකට පියාඹාගෙන යන්න හයියක් නෑ. ඒකනේ වයසට ගිය කියලා කියන්නේ. එතකොට දැන් මේකත් හිඳිලා ගිහිල්ලා මාළු නෑ. ඉතින් දැන් වයසට දැන් අපේ කාම කාමයන්ගෙන්ම ආස්වාදනය ලබන්නට සාමිස සුවයෙන්ම තෘප්තිමත් වෙන්නට පුහුණු වුණාට පස්සේ දැන් වයස්ගත වෙනකොට අපි කැමති කැමති කාමයන් හොයාගෙන යන්න අර කියන වෙනස ඒ උත්තේජනය ඇති කරගන්නට අපට පසුබිමක් නැහැ. ඒ සඳහා අවකාශය ඇහිරිලා නැහැ. ඊට පස්සේ කායික වශයෙන් උත් තමන් දුර්වල වෙනවා. තියෙන එකවත් භුක්ති විඳින්න හයියකුත් නැහැ. හැබැයි මනසේ තෘෂ්ණාව තියෙනවා. වයසට ගියා කියලා තෘෂ්ණාව අඩු වෙන්නේ නැහැ. හැබැයි ඉන්ද්‍රියන් දුර්වලයි. ඒ ඉන්ද්‍රියන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒතර වෙනද වගේ ආස්වාදේ ලබන්න බෑ. හැබැයි මනසේ ඕනකම තියෙනවා. එතකොට ඒකට අවශ්‍ය අවස්ථාවක් නැහැ. මොකද තරුණෙක් තරුණ කාලේ Tamanට ගිහිල්ලා ඕන කෑමක් කන්න පුළුවන් හොයාගෙන එතකොට ඕන විදිහේ ආස්වාදයක් ලබන්න පුළුවන්. එතකොට එහෙම කරන්න දැන් පසුබිමක් නැහැ. ගෙදරින් එළියට ය아가න්න බෑ. ඇවිද ගන්න බෑ. එතකොට හැබැයි මනසේ තෘෂ්ණාව අඩු වෙලා නැහැ. ඉතින් එතකොට හුල්ල හුල්ල ඉන්නයි වෙන්නේ. එතකොට ලැබෙන දේවත් භුක්ති විඳ ගන්නත් බෑ. එතකොට තමයි අර වතුර හිඳිලා ගිය විලක ඉන්න ජරපත් ඔස්වාලහිනියෙක් වගේ කියලා කියන්නේ.